ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ ගොතටුව බෝපැත්ත ශ්‍රී සම්බෝධි විහාරාධිකාරී මාලිගා කන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද කෙහෙල්වල නන්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස සක් චක්කස්ස මහාලී දේවානමින්දස්ස පුබ්බේ මනුස්ස භූතස්ස සත්තවත පදානි සමත්තානි සමාදින්නානි අහේසුං යේසං සමාදින්නත්තා සක්කෝ සක්කත්තං අජ්ජගාති ධර්ම ශ්‍රවණය සඳහා සූදානම්ව සිටින ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි පින්වතුනි ඔබට ධර්ම දේශනා කරන්නට අද දවසේ මම මාතෘකා කළේ සංයුක්ත නිකායේ සක්ක සංයුත්තේ සඳහන් වෙන මහාලී කියන සූත්‍රය. සත්පුරුෂ ජීවිතයක් ගත කරන අන්දම පිළිබඳව බොහොම වටිනා කියන කරුණුකාරණා රාශියක් සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. මේ ගත වෙන විනාඩි කීපය මහාලී සූත්‍රය ඇසුරෙන් ඔබට ධර්මානුශාසනාවක් සිද්ධ කිරීමයි මගේ අරමුණ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩ හිටපු අවදිය. මහාලී කියන ලිච්ඡවීතෙම බුදුරජාණන් වහන්සේ සම්මුඛයට පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ප්‍රශ්නයක්. දිට්ඨෝවෝ භන්තේ සක්කෝ දේවානමින්දෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සක්‍රියා දැකලා තියනවද කියලා යහුවේ බුදුරජාණන් වහන්සේගෙන් මහාලී ලිච්ඡවී පුත්‍රය අහපු මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ මෙහෙම පිළිතුරු දෙනවා දිට්ඨෝ මේ මහාලී සක්කෝ දේවා නමින්දෝ මහාලි මම සක්‍රයා දැකලා තිබෙනවා ඒ අවස්ථාවේදී මහාලි කියන ලිච්ඡවී පුත්‍රයා බුදුරජාණන් වහන්සේට පිළිවදන් දෙනවා ස්වාමීනි සක්‍රය දකින්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි ඒකාන්තයෙන් ඔබ වහන්සේ දකින්න ඇත්තේ සක්‍රයාගේ ප්‍රතිරූපකයෙක්. එහෙම ලේසියෙන් පහසුවෙන් ස්වාමීනි සක්‍රයා දකින්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මහාලීට සඳහන් කරනවා මහාලි මම සක්‍රයා අඳුනනවා. මම සක්‍රයව හොඳට දන්නවා. ඒ වගේම තමයි සක්‍රකාරක ධර්ම මොනවද කියලත් මම දන්නවා. යම් ධර්මයක් සමාදන් වීමෙන් ඔහු සක්‍ර බවට පැමිණියේද මහාලි මම එයත් හොඳාකාරව දන්නවා කියලා බුදුහාමුදුරුව සඳහන් කළා. මම සක්‍රයක් දන්නවා සක්‍රකාරක ධර්මයක් දන්නවා යම්කිසි ධර්මයක් සමාදන් වීමෙන්ද ඔහු සක්‍ර බවට පැමිණියේ මහාලි මම ඒකත් හොඳින් දන්නවා කියලා බුදුහාමුදුරුව මේ මහාලි ලිච්ඡවි පුත්‍රයාට සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ මහාලීට සඳහන් කරනවා මහාලි සද්දෙවිඳු පෙර මිනිසත් බව ලැබුවා මග කියන මානවකයා හැටියට මග මානවකයා හැටියට මනුස්ස ලෝකේ උත්පත්තිය ලැබුවා එනිසා මහාලී සක්‍රයාට නමක් කියනවා මගවන්තු කියලා ඒ වගේම තමයි මහාලී සක්දෙවිඳු පෙර මිනිසත් භවයේ ලබලා හැකි සෑම වෙලාවකම පළමු පළමු කොට දන් දුන්නා. බලබලා හිටියේ නෑ, කල් දැම්මේ නෑ. ඉඩ ලැබිච්ච සෑම වෙලාවකම මොනවා හරි දෙයක් දන් දුන්නා. එනිසා මහාලි සද්දෙවිඳුන්ට නමක් කියනවා පුරින් දද කියලා. කාටත් පෙර ආතුව දන් දීපු නිසා සක්‍රයට නමක් කියනවා පුරින් දද කියලා. ඒ විතරක් නෙමෙයි මහාලි ඒ කිසිම අවස්ථාවක ආවට ගියාට දන් දුන්නේ නැහැ. බොහොම හොඳට කල් වේලා ඇතිව සූදානම් වෙලා පිළිවෙලකටයි දන් දුන්නේ. සක්කච්ඡන් දානං දීති කියන විදියට සකසලයි දන් දුන්නේ. සකසල දන් දුන්නු නිසා මහාලි සක්‍රයට කියනවා සක්‍ර කියලා. ඕන්න පින්වතුනි දැනගන්න සක්‍රයට සක්‍ර කියලා කියන්නේ එදා මනුලෝදි සකසලා දන් දීපු නිසා. ඒ වගේම තමයි මහාලී සක්‍රයා මිනිසත් බව ලබාපු සෑම භවයකම බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාට ආවාස සකස් කරලා පූජා කළා. ඉඩක් කඩක් ලැබිච්ච අවශ්‍යතාවයක් දැනිච්ච සෑම වෙලාවකම ආවාසයක් හදලා පූජා කළා. එනිසා මහාලි සක්‍රයට නමක් කියනවා වාසව කියලා. සක්‍රයට වාසව කියලා කියන්නේ ආවාස දන් දීපු නිසා. ඒ වගේම තමයි මහාලි සක්‍රයට පුළුවන්කම තියනවා අර්ථ දහසක් වුණත් මොහොතකින් හිතන්ට ප්‍රශ්න 1000ක් වුණත් මොහොතකින් හිතලා කල්පනා කරලා ඒ ප්‍රශ්න 18ම උත්තර සපයන්න විසඳුමක් දෙන්න සක්‍රයට පුළුවන්කම තියෙනවා. අදටත් පින්වතුනි එහෙම කෙනෙක් අපිට හම්බ වුණොත් අපි සමහර වෙලාවට කියනවනේ හරියට මෙයා සක්‍රය වගේ කියලා. ඕන දෙයකට විසඳුම් දෙන්න පුළුවන් උදවිය ඉන්නවා. සක්‍රයත් ඒ වගේ කෙනෙක්. අර්ථ දහසකට වුණත් මොහතකින් හිතලා පිළිතුරු දෙන්න පුළුවන්කම සක්‍රයට තිබෙනවා. එනිසා මහාලී සක්‍රයාට නමක් කියනවා සහස්සක්ක කියලා. ඒ වගේම තමයි මහාලී සුජා කියන අසුර කාන්තාව තමයි ප්‍රජාපති බිරිඳ සක්‍රයාගේ භාර්යාව. එනිසා මහාලි සක්‍රයාට නමක් කියනවා සුජම්පති කියලා. සුජම්පති කියලා. ඒ වගේම තමයි මහාලී තව්තිසා දෙවියන්ගේ අධිපතියා හැටියට කටයුතු කරන්නෙත් සක්‍රයා. එනිසා මහාලි සක්‍රයාට නමක් කියනවා දේවානමින්ද කියලා. දේවානමින්ද කියලා. මග කියන තරුණයා හැටියට මනුස්ස ලෝකෙ ඉපදිච්ච නිසා මගවන්තු කිව්වා. වහවහා පළමු කොට පළමු කොට දන් දීපු නිසා පුරින්දද කියලා කිව්වා. දන් දීපු සෑම අවස්ථාවකම සකසලා පිළිවෙලකට දන් දීපු නිසා සක්‍ර කියලා කිව්වා. හැකි සෑම වෙලාවකම ආවාස සකස් කරලා පූජා කරපු නිසා වාසව කියලා කිව්වා. අර්ථ දහසක් වුණත් මොහොතකින් හිතලා පිළිතුරු දෙන්න පුළුවන්කම තිබෙන නිසා සහස්සක්ක කියලා කිව්වා. සුජානම් අසුරකාන්තාව බිරිඳ කොට වාසය කරන නිසා සුජම්පති කියලා කිව්වා. තවතිසා දෙවියන්ගේ අධිපතියා හැටියට කටයුතු කරන නිසා දේවානමින්ද කියලා ශක්‍රයට ආමන්ත්‍රණය කරනවා. ওই විදිහට බුදුරජාණන් වහන්සේ මහාලීට කියනවා මහාලි මම ශක්‍රය දන්නවා. ඒ වගේම තමයි ශක්‍රකාරක ධර්මත් දන්නවා. යම් ධර්මයක් සමාදන් වීමෙන්ද ඔහු ශක්‍ර බවට පැමිණියේ මහාලි මම එයත් හොඳ ආකාරව දන්නවා කියලා බුදුහාමුදුරුව සඳහන් කළා. මහාලි අහපු ප්‍රශ්නේ ස්වාමීනි ඔබ වහන්සේ සක්‍රිය දැකලා තියෙනවද කියලා. ඔබ වහන්සේ සක්‍රිය දන්නවද කියලායි ඇහුවේ. ඒකටයි බුදුහාමුදුරුව මේ පිළිතුරු දෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මහාලි ලිච්ඡවේ පුත්‍රයාට සඳහන් කරනවා සක්කස්ස මහාලී දේවා නමින් දස්ස පුබ්බේ මනුස්ස භූතස්ස සත්තවත පදානි සමත්තානි සමාදින්නානි අහේසුං යේ සං සමාදින්නත්තා සක්කෝ සක්කත්තං අජ්ජගා මහාලි පෙර මිනිසත් බව ලැබූ සක්දෙවිඳු කාරණා හතක් සමාදන් වෙලා මනාකොට ආරක්ෂා කළා අන්න ඒ හේතුවෙන් ඔහු සක්‍ර භාවයටපත් වුණා. සක්‍රත්වයටපත් වුණා. පෙර භවයක මිනිසත් බව ලබාපු මේ තනත්තා විසින් වටිනා කියන ಗುಣධර්ම හතක් ආරක්ෂා කළා. අන්නේ ಗುಣධර්ම හත ආරක්ෂා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ තැනැත්තාට සක්‍රත්වය ලැබුණේ සක්‍රයා හැටියට ඒ උතුම් තානාන්තරයට පත්වෙන්න පුළුවන්කම ලැබුණේ කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. මොනවද පින්වතුනි සක්‍රත්වයට පත්වෙන්න සක්‍ර භාවය ලබන්නට එබඳු උත්තරීතර තනතුරකට পদවියකට පත්වෙන්න හේතු වෙච්ච ಗುಣධර්ම භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා මාතා පෙත්ති භරං ජන්තුං කුලේ ජෙට්ඨා පචායිනං සංහං සකිල සම්භාසං පේසුනේයප්පහායිනං මච්චේර විනයේ යුත්තං සච්ඡං කෝදාබි භුංනරං තං වේ දේවා తాවතින්සා ආහු සප්පුරිසෝ इति මෙන්න මේ කියන සත්පුරුෂ ධර්ම හතක් සම්පූර්ණ කරපු නිසායි මනුලෝ ඉපදිච්ච ඒ තැනැත්තා සක්‍රත්වයටපත් උනේ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා පින්වතුනි අපි බලමු විමසලා මොනවද මේ කාරණා. මාතා පෙත්ති බරංජන්තුන් සක්‍රත්වයට පත්වෙන්න නම් පූර්ණේ කළ යුතු පළමු වෙන ಗುಣධර්මය තමයි දෙමව්පියන් පෝෂණය කිරීම. බුදුහාමුදුරුවෝ දේශනා කළා පින්වතුනි යම්කිසි කෙනෙක් පුළුවන්කම තියාගෙන තමන්ගේ අම්මා තාත්තා දෙන්නට නොසලකනවා නම් සක්‍රත්වයට තබා එයා manussත්වයටවත් සුදුසු කෙනෙක් නෙමෙයි කියලා. අම්මා තාත්තා දෙන්නට නොසලකන කෙනා මිනිස්සෙක් හැටියටවත් සලකන්න සුදුසුකමක් නෙමෙයි කියලායි උන්වහන්සේ දේශනා කළේ. යෝ මාතරං වා පිතරං වා ජින්නකංගත යොබ්බනං පහූ සන්තෝන භරතේ තම්පරා භවතෝ මුඛං පරාභව සූත්‍රයේදී දේශනා කළා පිරිහීමේ දොරටුවක් හැටියට අම්මා තාත්තට නොසලකීම ඒ වගේම තමයි වසල සූත්‍රයේදී දේශනා කළ සංජඤ්ඤා වසලෝයිති ඒක වසලකාරක ධර්මයක් හැටියට තමන්ගේ සෙනෙහබර අම්මා තාත්තා දෙන්නට යම් කිසි කෙනෙක් නොසලකනවා නම් එයා මනුෂ්‍ය ධර්මයටවත් සුදුසුකම් කියන කෙනෙක් නෙමෙයි කියලයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. මේ රටේ ජීවත් වෙන මුල් පුරවැසියාගේ ඉඳලා දුගී පැල්පතේ ජීවත් වෙන අන්තාසරණ මිනිස්සයා දක්වා අපි සෑම කෙනෙක්ම හිතන්න ඕන කල්පනා කරන්න ඕන ධර්ම දේශනා කරන මමත් ධර්ම ශ්‍රවණය කරන ඔබත් අපි සෑම කෙනෙක්ම අද මේ தත්වෙන් මේ තරාතිරමින් ජීවත් වෙන්නේ පින්වතුනි වෙන කවුරුවත් නිසා නෙමෙයි අපේ අම්මයි තාත්තයි නිසා සක්‍රයා නිසාවත් බ්‍රහ්මයා නිසාවත් දෙවියන් වහන්සේ නිසාවත් බුදුරජාණන් වහන්සේ නිසාවත් නෙමෙයි අපි අද මේ තත්වෙන් ජීවත් වෙන්නේ. අපේ අම්මා තාත්තා නිසා. ඔය සක්‍රයෝ බ්‍රහ්මයෝ දෙවිවරු බුදුවරු ඔක්කොම අපිට හම්බුනේ අපි මේ ලෝකෙට ආවයින් පස්සේ. හැබැයි අපිට මේ ලෝකෙට එන්න මේ වටිනා කියන මනුස්ස ජීවිතය උරුම කරගන්නට උපකාරුණේ අපේ අම්මයි තාත්තයි දෙන්නා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දින්නාහං භික්ඛවේ න සුප්පතිකාරකං වදාමි කතමේසං දින්නම් මාතුච්ච පිතුච්ච මහණෙනි මේ ලෝකෙ දෙපලක් ඉන්නවා උපකාර කරලා පිරිමහන්ට බැරි දැන් ඔය උපකාර කළා ඇති කියලා අත්හැරලා දාන්න බැරි දෙපලක් ඉන්නවා කවුද තමන්ගේ අම්මයි තාත්තයි දෙන්නා අවුරුදු 100ක් ජීවත් වෙන තමන්ගේ අම්මා තාත්තා දෙන්න දෙවුරේ තියාගෙන ඒ අවුරුදු 100 පුරාවට තමන්ගේ අම්මට තාත්තට සැලකුවත් අම්මගෙන් බීපු කිරි බින්දුවක ණය ගෙවන්න බෑ කියලයි දේශනාවේ සඳහන් වෙන්නේ. තාත්තා අපි වෙනුවෙන් හලාපු එක දහඩිය කඳුලක ණය ගෙවන්න බෑ කියලයි දේශනාවේ සඳහන් වෙන්නේ. අපි හිතාගෙන ඉන්නවා අවුරුදු කීපයක් අපි ළඟ තියාගෙන කන්ට බොන්ට ටික දීලා බේතක් හේතක් කරලා සමහර වෙලාවට මෙහෙකරුවෙක් මෙහෙකාරියක් දාලා අප උපස්ථාන ටිකක් කරලා සැලකිය යුතු මිලක් මුදලක් වියදම් කරාම අපි අම්මට ණය නෑ තාත්තට ණය නෑ කියලා. පින්වතුනි සම්බුද්ධ දේශනාවට අනුව කල්පනා කරලා බැලුවම කිරිණය එහෙම ගෙවන්න පුළුවන් කමක් නෑ. දහඩිය ණය එහෙම ගෙවන්න පුළුවන් කමක් නෑ. කිරි ණය ගෙවන්න පුළුවන්, දහඩිය ණය ගෙවන්න පුළුවන්. ක්‍රමය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තිබෙනවා. ශ්‍රද්ධාවේ පිහිටලා නැති තමන්ගේ අම්මා තාත්තා දෙන්න ශ්‍රද්ධාවේ පිහිටුවීමෙන් පමණයි කිරි ණය ගෙවන්න පුළුවන් වෙන්නේ, දහඩිය ණය ගෙවන්න පුළුවන් වෙන්නේ. සීලේ පිහිටලා නැති තමන්ගේ අම්මා තාත්තා දෙන්න සීලේහි පිහිටුවීමෙන් පමණයි කිරි ණය ගෙවන්න පුළුවන් වෙන්නේ, දහඩිය ණය ගෙවන්න පුළුවන් වෙන්නේ. ශ්‍රොතවත් භවයේ ඒ කිව්වේ ධර්ම ශ්‍රවණාදීහි පිහිටල නැති කැමැත්ත නැති අම්මා තාත්තා දෙන්න ශ්‍රොතවත් භවෙහි පිහිටු වීමෙන් පමණයි කිරිණය ගෙවන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමයි ත්‍යාගී භවෙහි පිහිටල නැති දන් දෙන්න කැමැත්තක් නැති දන් දෙන්න ආසාවක් නැති ආසාවක් තිබුණත් ඒකට ඉඩක් කඩක් නැති තමන්ගේ දෙමව්පියෝ ධනට පිනට නැඹුරු කිරීමෙන් පමණයි කිරින අය ගෙවන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තමයි ප්‍රඥාවේ පිහිටලා නැති. මිත්‍යා දෘෂ්ටියෙන් මුදවලා සම්මා දිට්ඨියෙහි තමන්ගේ දෙමව්පියෝ පිහිටවන්න පුළුවන් නම් අන්න ඒ ඔස්සේ පමණයි පින්වතුනි කිරින අය ගෙවන්න පුළුවන් වෙන්නේ, දහඩිය ණය ගෙවන්න පුළුවන් වෙන්නේ. සා හොඳට මතක තියාගන්න ඕන. අපි කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ කියන්ට මම්මගේ අම්මට ණය නෑ තාත්තට ණය නෑ මොකද ජීවත් වෙලා ඉන්න කාලේ මම මේ මේ විදියට සැලකුවා කන්ට බොන්ට අඳින්න පළඳින්න දුන්නා අතට පයට සේවකයෝ තියලා තිබ්බ මෙච්චර මිල මුදල් වියදම් කළා මැරුණයින් පස්සේ පෙට්ටියට වියදම් කළා දාන දුන්නා මේ මේ දේවල් කළා සමරු පළක හැදුවා එනිසා මම මගේ අම්මට තාත්තට ණය නෑ කියලා කාටවත් කියන්න බෑ ඔන්න ඔය කියාපු විදියට ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණ ධර්මයන්හි Tamange දෙමව්පියෝ පිහිටු වීමෙන්ම පමණයි කිරි ණයෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ දහඩිය ණයෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා පින්වතුනි සක්‍රත්වය ලබන්න නම් අපි පූර්ණය කළ යුතු අපි තුල පැවතිය යුතු ප්‍රධානතම ගුණධර්මයේ හැටියට භාග්‍යවතුන් වහන්සේ හඳුනා ගන්නවා දෙමව්පියන් පෝෂණය කිරීම. අම්මා තාත්තා දෙන්නට සලකන්ට ඕනේ ජීවත් වෙලා ඉන්න කාලය තුල. මැරුණයින් පස්සේ අපිට අම්මා තාත්තා ශ්‍රද්ධාවේ පිහිටවන්න බෑ. අම්මා තාත්තා සීලේ පිහිටවන්නත් බෑ. අම්මා තාත්තා දෙන්නට ශ්‍රතවත් බව, ත්‍යාගී බව, ප්‍රඥාව ලබා දෙන්න මිය ගියාට පස්සේ පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. එනිසා මේ කියපු කාරණා පහෙන්ම දෙමව්පියන්ට සලකන්න සංග්‍රහ කරන්න පුළුවන්කම ලැබෙන්නේ පින්වතුනි අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ. ඔය කියපු කරුණු පහෙන් Tamange දෙමව්පියන්ට යම්කිසි දරුවෙක් සලක ගත්තනම් උපස්ථාන කළානම් මිය ගියයින් පස්සේ Tamange දෙමව්පියෝ වෙනුවෙන් දානයක් මානයක් දීලා පිනක් දහමක් සිද්ධ කරලා පින් අනුමෝදන් කළාම හොඳටම ප්‍රමාණවත් වෙනවා. ජීවත් වෙලා ඉන්න කාලය තුල නොසලකන දරුවෝ මිය පරලෝ ගියයින් පස්සේ දෙමව්පියන්ට සලකන්ට දරන උත්සාහය අපි දැකලා තියෙනවා. සමහර වෙලාවට අම්මගේ තාත්තගේ වයසේ ප්‍රමාණයට ස්වාමින් වහන්සේලා හොයනවා පාන්සු කුලෙ දෙන්න. සමහර වෙලාවට මිය ගිය දවසට ඒ දවස නිමිති කරලා පන්සලේ peeru දානේ බාර ගන්න උත්සාහ කරනවා අපි දැකලා තියෙනවා. සිවුදිගෙන් එන මිනිස්සුන්ට කැමැති කැමැති පරිදි බෙදා හදාගෙන කන්ට බොන්ට දන්සල් වගේ ගෙවල් වල පිළියෙල කළා සංග්‍රහ කරනවා අපි දැකලා තියෙනවා. ඒ වගේම තමයි මෘත දේහය ඔසවගෙන යනකොටත් පාවඩ එළන ඒ වගේමයි මෘත දේහයට ආවරණ අල්ලන මාතුපාදන් නමාමි පීතුපාදන් නමාමි කියලා තොරන් ඉදි කරන ගම පුරාම දැන්වීම් මලවන මිනිස්සු අපි දැකලා තියෙනවා මිය ගියයින් පස්සේ හැබැයි ජීවත් වෙලා ඉන්න කාලේ Taman අම්මා තාත්තට නොසලකපු ජීවත් වෙලා ඉන්න කාලේ අම්මා තාත්තා දෙන්නට හොඳට සැලකුවා නම් මැරුණයින් පස්සේ ගේ ඉස්සරහා සුදු කොඩි දෙකක් දැම්මනම් ඒක හොඳටම ප්‍රමාණවත්. බුදුහාමුදුරුවෝ දේශනා කරපු අන්දමට අම්මා තාත්තා ශ්‍රද්ධාවේ සීලේහි ශ්‍රුතවත් භවෙහි ත්‍යාගී භවෙහි ප්‍රඥාවෙහි පිහිටු වීමෙන්ම පමණයි කිරිනාය ගෙවා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඔන්න පින්වතුනි පළවෙනි කාරණය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහාලීට මහාලී සක්‍රත්වයට පත් වෙන්න නම් පූර්ණය කළ යුතු පළවෙනි සුදුසුකම තමයි දෙමව්පියන් පෝෂණය කිරීම. දෙවනි කාරණය සඳහන් කරනවා කුලේ ජෙට්ඨා පචායිනං කුල දෙටුවන් පිදීම. කවුද පින්වතුනි මේ කුල දෙටුවන් කියලා කියන්නේ? පවුල නැමැති මේ සීමිත කුලකය තුල තමාට වඩා වැඩිමහල් සියලු දෙනාම අපිට කුල දෙතුන් හැටියට සලකන්න පුළුවන්කම තියෙනවා. අම්මා තාත්තා වේවා, නැන්දා මාමා වේවා, ආච්චි සීයා වේවා, තමන්ගේ අයියා අක්කා වේවා, ඒ අය වැඩිහිටියෝ අන්නේ වැඩිහිටියන්ට සැලකීමයි මෙතන කුල දේවතාවුන් පිළිම හැටියට සඳහන් වෙන්නේ. තවත් එහාට කල්පනා කළ බැරුවම වයසෙන් වැඩිමල් ඒ වගේමයි තපසෙන් වැඩිමල් ගුණයෙන් වැඩිමල් ඥාණයෙන් වැඩිමල් වයෝ වෘද්ධ තපෝ වෘද්ධ ගුණෝ වෘද්ධ ඥාන වෘද්ධ ඇත්තෝ මේ සමාජේ ඉන්නවා අන්නේ අයට සැලකීමත් කුල දේවතාවුන් පිදීම හැටියටයි ධර්මයේ සඳහන් වෙන්නේ සමහර වෙලාවට කෙනෙක්ගේ වයස පිළිබඳව සලකලා අපි ඒ අයට සැලකිලි සත්කාර සම්මාන ගෞරව දක්වන්න පුරුදු වෙලා තියෙනවා. සිංහල බෞද්ධ සමාජය තුල මේ වැඩිහිටියන්ට සැලකීම කියන එක අතීතේ බොහෝම ඉහළින් ක්‍රියාත්මක වුණා. හැබැයි වර්තමානයේ තුල ඇතැම් අවස්ථාවන්හි අපිට දකින්න ලැබෙනවා මේ වැඩිහිටියන්ට සැලකීම, වැඩිහිටි බසට කන් දීම, ඒ වගේමයි වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළිගැනීම වත්මන් තරුණ පරම්පරාව ටිකෙන් ටික මගහරින ප්‍රතික්ෂේප කරන ස්වභාවයක් ස්වરૂපයක් සමාජය තුළ දිස්වෙන්න තිබෙනවා. ඒ වගේම තමයි තපසින් වැඩිමල් කෙනෙක්. ඒ වගේමයි ගුණවත්කමින් වැඩිමල් කෙනෙක්. වයසෙන් වැඩිමල් නොවෙන්න පුළුවන්. හැබැයි Tamanට වඩා ಗುಣධර්ම පූර්ණේ කරන කෙනෙක් නම් අපි ඒ කෙනාට සලකන්න ඕන. තවත් සමහර වෙලාවට අපිට වැඩිය වයසෙන් බාල වෙන්න පුළුවන්. නමුත් අපිට වැඩිය ඥාණයෙන් වෘද්ධයි නම් ඒ කෙනාටත් අපි යම්කිසි මට්ටමක සැලකිල්ලක් දක්වන්න ඕන. ඔන්න ඔය කියපු විදියට වයසින් වෘද්ධ තපසින් වෘද්ධ ගුණයෙන් වෘද්ධ ඥානයෙන් වෘද්ධ ඇත්තන්ට සැලකීම කුලදෙටුවන් පිළීම හැටියට ධර්මයේ විස්තර වෙනවා. ඔයත් අහලා තියෙනවනේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වොද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරා රෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමින්ජතු මෙන්න මේ කියන කුල දෙටුවන් පිදීම කාරණා කීපයක් සම්පූර්ණ වීම කෙරෙහි බලපානවා ආයු වන්නෝ සුඛං බලං ආයුෂ දියුණු වෙන්නේ වැඩිහිටියන්ට සලකනකොට ඒ වගේම තමයි ශරීර වර්ණය දියුණු වෙන්නේ දුටුවන් පහදවන ස්වභාවය ඇති වෙන්නේ කුල දෙටුවන් පුදනකොට සැපය කියලා කිව්වේ නිරෝගීකම නිරෝගීකම හැර සැපයක් ලොවේ කොයින්දා කියනවනේ. අන්න නිරෝගීකම ලැබෙන්නේ පින්වතුනි වැඩිහිටියන්ට සලකනවා නම් කුල දෙටුවන් පුදනවා නම්. ඒ වගේම තමයි බලය, කායික ශක්තිය, මානසික ශක්තිය, පරිවාර සම්පත්තිය, ආර්ථික හයිය ඔය සෑම දෙයක්ම අපිට ලැබෙන්නේ කුල දේවතාවන් පිදීමෙන්, වැඩිහිටියන්ට සැලකීමෙන්. මේ සම්බුද්ධ ශාසනය තුල වෘද්ධත්වයට සැලකීම කියන එක බුදුහාමුදුරුවෝ ඉතාමත් ඉහළින් අගය කළා. එනිසා තමයි අදටත් සංගමහලු පිළිවෙල කියන එක මේ සම්බුද්ධ ශාසනය තුල පවතින්නේ. වැඩිහිටියට සලකන්න ඕන. වෘද්ධත්වයට සලකන්න ඕනේ, ගරු කරන්න ඕනේ කියන එක සම්බුද්ධ දේශනාව තුල නිරන්තරයෙන්ම බුදුහාමුදුරුවෝ අපිට පැහැදිලි කරලා දීපු කාරණයක්. එහෙනම් පින්වතුනි කුල දෙටුවන් පිදීම කියලා කියන්නේ සක්‍රත්වයටපත් වෙන්න හේතු වෙන පූර්ණණය කළ යුතු දෙවනි ගුණධර්මයේ හැටියටයි දේශනාවේ සඳහන් වෙන්නේ. තුන්වෙනි කාරණය සඳහන් කරනවා යහපත් වචන කතා කිරීම. යහපත් වචන කතා කිරීම. සක්‍රත්වයට පත්වෙන්න නම් සක්‍ර භාවයට පත්වෙන්න නම් පූර්ණේ කළ යුතු තුන්වෙනි සුදුසුකම තමයි ප්‍රිය වචන යහපත් වචන කතා කිරීම. සංහං සකිල සම්භාසං කියලා කිව්ව එකයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතය තරම් ඒකට ආදර්ශ සපයන වෙන තැනක් ඇත්තේ නැහැ පින්වතුනි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය දිහා කල්පනා කරලා බලන්න. බුදුරජාණන් වහන්සේ ළඟට ආපු කිසිම කෙනෙක් දුකටපත් වෙලා අසතුටු සිතින් උන්වහන්සේ ළඟින් බැහැර වුණා පිට වෙලා ගියා කියලා අපි අහලා තියනවද? අපි අහලා නැහැ. අඬාඬාපු මිනිස්සු, ඇස් දෙකේ කඳුළු පුරෝගෙන ආපු මිනිස්සු, ප්‍රශ්න වලින් මිරිකිලා වේදනාවෙන් පීඩිත වෙලා ආපු මිනිස්සු ඒ සියලු දුක් වේදනාවන් සමනය කරගෙන පැහැදුණු සිතින් සතුටු සිතින් බුදුහාමුදුරුවෝ ළඟින් පිට වෙලා ගියේ බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච මෙන්න මේ සුවිශේෂී ගුණය නිසා පුබ්බ භාසී සමනෝ ගෝතමෝ තමන් ළඟට කෙනෙක් ආවනම් ඉස්සෙල්ලම කතා කළේ බුදුරජාණන් වහන්සේ. කච්චි දුක්ඛා වේදනා කච්චි යාපනීයං කොහොමද සැප දුක් කාලා බීලා හිමද ඉන්නේ? ඒකයි බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය. තමන් ළඟට ආපු කෙනා මොන තරාතිරමක කෙනෙක් වුණත් උන්වහන්සේ තමයි ඉස්සෙල්ලාම ඒ කෙනා සමග කතාබස් කළේ. ඒ වගේම තමයි පින්වතුනි මිහිත පුබ්බංගමෝ කොයි වෙලාවෙත් බුදුරජාණන් වහන්සේගේ මුහුණේ මන්දස්මිතයක් මදසිනාවක් රැඳිලා තිබුණා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ වචනය ප්‍රේමණීයෝ හදයංගමෝ බොහෝම ප්‍රේමණීයයි ආදරණීය වචනෙන් බුදුහාමුදුරුවෝ නිතරම ලෝක සත්වයාට ආමන්ත්‍රණය කළේ බුදුරජාණන් වහන්සේගේ වචනය හෘදයාංගමයි හදවතට කාවදින බොහොම සියුම් වචනයෙන් බුදුරජාණන් වහන්සේ ලෝකයට ආමන්ත්‍රණය කළේ කොයිම මොහතකවත් රළුපරළු වචන පාවිච්චි කළේ නැහැ. අනේ නිසා යහපත් වචන කතා කිරීම කියන එක අපි අපේ ජීවිතේ පුරුද්දක් කරගන්න ඕන. තමන්ගේ ගෙදර දොරේ ස්වාමි පුරුෂයා, භාර්යාව, දුවා දරුවෝ ඒ විතරක් නෙමේ පින්වතුනි සතා සිව්පාව පවා කැමති ප්‍රිය වචන අහන්ට යහපත් වචන අහන්ට අපිට මේ ලස්සනට කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ සංසාරෙත් අපි ලස්සනට වචන පාවිච්චි කරපු නිසා. අන්න එහෙනම් මතක තියාගන්න ඕන. සක්‍රත්වයටපත් වෙන්න විතරක් නෙමෙයි සත්පුරුෂ මිනිස්සෙක් හැටියට වටින මනුස්ස ජීවිතයක් ගත කරන්නට නම් හැමෝටම ප්‍රියමනාප කෙනෙක් බවට පත්වෙන්න නම් අනිවාර්යයෙන්ම අපි තුල තියෙන්න ඕන මෙන්න මේ යහපත් වචනේ කියන කාරණය. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මනුඤ්ඤමේව භාසෙය්‍ය නාමනුඤ්ඤං කුදාචනං මනෝඥ වචනම හැම විටම කතා කරන්නට අමනෝඥ වචන කොයිම වෙලාවකවත් කතා කරන්න එපා කියලයි බුදුහාමුදුර අපිට අනුශාසනා කළේ එහෙනම් තුන්වෙනි කාරණේ සක්‍රත්වයට පත්වෙන්න හේතු වෙන යහපත් වචන කතා කිරීම හතරවෙනි කාරණේ සඳහන් කරනවා මහාලි සක්‍රත්වයට පත්වෙන්න පූර්ණණය කළ යුතු ආරක්ෂා කළ යුතු හතරවෙනි කාරණය තමයි පේසුනේයප්පහායිනම් පිසුණු වචන කියන්න හොඳ නැහැ. තවත් සරලව කිව්වොත් පින්වතුනි කේලම් කියන්න හොඳ නැහැ. කේලම් කියන කෙනා සක්‍රත්වයට තබා manussත්වයටවත් සුදුසු කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. කේලම් කියන එකත් වැරදි, කේලම් අහන එකත් වැරදි කියලා අපි කතාවට කියනවනේ. සත්පුරුෂයා විසින් බොහෝම අමාරුවෙන් උත්සාහයෙන් තමන්ගේ දක්ෂතාවය මත උපයාගත්තු කීර්තිය තමයි කේලම් කියන තැනැත්තා විසින් කේලම හරහා නැති කරන්නේ. එනිසා මතක තියාගන්නට කේලම් කියනවා කියන එක හොඳ දෙයක් නෙමෙයි. අහලා ඇති ලෝ වැඩ සංගරාවේ බොහොම ලස්සන කවියක් තියෙනවා. පිසුණු කියා සංග දෙනමක් වෙනස්කොට පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට මුහුණු කුණුව තව පේතව විඳි ගැහැට විසුණු බසක් නොකියව් අද පතන් සිට අන්න කේලම් කීමේ විපාකය මොනතරම් බරපතලද කියන කාරණය මෙන්න මේ ලෝවැඩ සංගරාවේ සඳහන් වෙන කවියෙන් පැහැදිලි වෙනවා කේලම් කියන කෙනා නිරේ නේරයිකේ කැටියට උත්පත්ති ලබන්න ඒක හේතුවක් බවට පත් වෙනවා ඒ වගේම තමයි කේලම් කියන කෙනා manuss ලෝකෙ ඉපදුනත් විරූපී කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මුඛයෙන් දුගඳ හමන කෙනෙක් බවට පත් වෙනවා. කේලම් කියන කෙනා කිසිම කෙනෙක්ගේ ප්‍රසාදයටපත් වෙන්නේ නැහැ. ප්‍රශංසාවටපත් වෙන්නේ නැහැ. යන යන තැනින් ප්‍රතික්ෂේප වෙන හැම දිනාගෙම පිළිකුලට භාජනය වෙන කෙනෙක් බවට පත් වෙනවා කේලම් කියන තැනැත්තා. එහෙනම් පින්වතුනි කේලම් කීමෙන් වැළකීම තමයි සක්‍රත්වයටපත් වෙන්න පූර්ණේ කරපු හතරවෙනි කාරණය හැටියට බුදුරජාණන් වහන්සේ මේ මහාලී කියන තරුණයාට පැහැදිලි කළේ. පස්වෙනි කාරණය සඳහන් කරනවා මච්චේර විනයේ යුක්තං සක්‍රත්වයටපත් වෙන්න නම් සත්පුරුෂ මිනිසෙක් හැටියට ජීවත් වෙන්න නම් මසුරුකම දුරු කිරීම කියන කාරණයත් අපි තුල ඇති කර ගන්න ඕනේ. තවත් විදියකින් කියනවා නම් දජ්ජා අප්පම්පියාචිතෝ තමන් ළඟට ඉල්ලගෙන එන ඕනම කෙනෙක්ට සුළුවෙන් හරි යමක් පරිත්‍යාග කරන්නට දෙන්න පුළුවන් හැකියාව අපි තුල ඇති කරගන්න ඕන. නවේ කදරියා දේවලෝකං වජಂತಿ බාලාහවේ නප්පසහන්ති දානං බුදුහාමුදුරන්ගේ දේශනාව එහෙමයි සඳහන් වෙන්නේ. මසුරු මල තියෙන කෙනා කවදාවත් දිව්‍ය ලෝකයක පහස ලබන්නේ නැහැ. දිව්‍ය ලෝකයක උත්පත්තියක් ලබන්නේ නැහැ. ඒ වගේම තමයි බාලයා කවමදාකවත් දන් දීමෙහි ප්‍රතිඵලයක් පිළිබඳව වටිනාකමක් පිළිබඳව වර්ණනා කරන්නේ නැහැ. දන් දෙනවා කියන එක පින්වතුනි හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන් සන්තක දෙයක්, තමන්ට පරිභෝග කරන්න තියෙන දෙයක්, මගේ මගේ කියලා එකතු කරලා ඉතුරු පහදු කරගත්තු දෙයක්. තව කෙනෙක්ට දෙනවා පරිත්‍යාග කරනවා කියන එක හැමෝටම කරන්න බෑ. සංසාරේ දීලා පුරුද්ද තියෙන්න ඕන. සසරේ දීලා පුරුද්ද තියෙන කෙනාට සසරේ දීලා ඒක පාරමිතාවක් හැටියට ප්‍රගුණ කරලා ඒ කෙරෙහි නැඹුරු වෙච්ච කෙනාට දන් දෙනවා කියන එක බොහොම ලේසි පහසු දෙයක්. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම්කිසි කෙනෙක් නිවන කෙරෙහි කැමති වෙනවා නම් නිවන් දකින්න උත්සාහවන්ත වෙනවනම් අනිවාර්යයෙන්ම එයා තුල ඇති කරගන්න ඕන සුදුසුකමක් තමයි දන් දෙන්න පුළුවන්කම. දාන පාරමිතාව පුළුවන් දාන පාරමිතාව පුරන්ට පුළුවන්කම Taman තුල ඇති කරගන්න ඕනේ. උන්වහන්සේ දේශනා කරනවා තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානං තෘෂ්ණාව සහ මුලින්ම සොය කිරීම තමයි නිවන කියලා සඳහන් වෙන්නේ. තෘෂ්ණාව නැති කරන්න නම් පින්වතුනි බණ ඇහුවට විතරක් පුළුවන්කම ලැබෙන්නේ නැහැ. සීල් රැක්කට විතරක් ඒක සිද්ධ වෙන්නේත් නැහැ. භාවනා කළා කියලා විතරක් තෘෂ්ණාව නැති වෙන්නේ නැහැ. තෘෂ්ණාව නැති වෙන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන මසුරුකම දුරු කරලා පුළු පුළුවන් විදියට තමන් සන්තක දේවල් පරිත්‍යාගය කරලා දානේ කියන පාරමිතාව පුරන්ට ඕන. සමහරුන්ට දෙන්න තබා අනුන් දෙන දෙයක් පිළිබඳවවත් දැකලා බලලා සතුටු වෙන්න බැරි ගතිය අපි කොච්චරවත් දකිනෝ. Tamanta දෙන්න බැරි නම් අනුන් දෙන දෙයක් දිහා බලලා අනේ කොච්චර වාග්යක්ද වාසනාවක්ද මෙබඳු දෙයක් අපිට කරන්න බැරි වුණාට අනුන් කරනවා දකින්ට හරි අපේ දෙනෙත් වාසනාවන්ත වුණා කියලා සතුටු වෙන්න අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒකත් මහ පිංකමක්. ඔයත් ඔහල ඇති. දන් දෙන සඳෙහි දෙවුරම් වෙහෙර මුනිඳුට පින් අනුමෝදන්ව මිනිසෙක් එතන සිට පින් ලැබ ගතිය වැඩි තරමින් එසිටුහට ඉන්දුන නුදුන කිම අනුමෝදනාවට බුදුරජාණන් වහන්සේට දන් දෙනවා බලාගෙන හිටපු තැනැත්තෙක් ඒක දිහා බලලා දන් දීපු සිටුවරයට වැඩිය සතුටු වෙලා ඊට වැඩිය ප්‍රතිඵලයක් ලැබුවා. එහෙනම් පින්වතුනි, ඉන්දුන නුදුන කිම අනුමෝදනාවට දෙන්නම ඕනේ නෑ අනුමෝදන් වෙන්න අනුන් දෙන දෙයක් දිහා බලාගෙන ඉඳලා වුණත් අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද බොහෝ දෙනෙක්ට Taman සන්තක දේ දෙන්න තබා අනුන් දෙන අනුන් දෙන දෙයක් දිහා බලලවත් සතුටු වෙන්න පුළුවන්කමක් නොමැති ආකාරය මේ සමාජය දිහා බැලුවම කොච්චරවත් පේන්න තියෙනවා. ඔච්චර මොකට දෙනවද? ඔහොම මොකට කරනවද? ඔය තරම් දේවල් මොකටද? ඕවායින් කිසි පළක් නැහැ නේද කියලා හිතන මිනිස්සු කොච්චරවත් ඉන්නවා. ඉතින් පින්වතුනි මේකයි බුදුහාමුදුරෝ දේශනා කළේ බාලාහවේ නප්පසහන්ති දානං. දීමෙහි ප්‍රතිවිපාක පිළිබඳ නොදන්න බාලයාට ඒ පිළිබඳ කවදාවත් පැහැදුණු හිතින් දකින්ද කතා කරන්න සතුටු වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මසුරුකම දුරු කිරීම තමයි සක්‍රත්වයට පත්වෙන්න හේතු වෙන පස්වෙනි කාරණාව හැටියට මහාලීට බුදුහාමුදුරුව පැහැදිලි කළේ. හයවෙනි කාරණය සඳහන් කරනවා මහාලී සක්‍රත්වයටපත් වෙන්න නම් තමා තුළ ඇති කරගත යුතු හයවන ගුණධර්මය තමයි සත්‍යං සත්‍යවාදී වෙන්න ඕන. සත්‍ය වචන කතා කරන්න ඕන. ඇත්ත කතා කරන්න ඕන. බොරු කියන කෙනාට ඒ වගේමයි බොරුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරන කෙනාට සක්‍රත්වය තබා මේ මනුස්ස ජීවිතය තුලවත් කිසිම කෙනෙක්ගේ පැහැදීමක් ප්‍රසාදයක් ගෞරවයක් පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. ඔයත්ෝ නිකමට කල්පනා කරලා බලන්න. කතා කරන්නට බැරි. ඒ වගේමයි Tamange අදහසක් නිවැරදිව ප්‍රකාශ කරන්නට බැරි. Tamange පෞරුෂයට ගැළපෙන විදිහේ හඬක් නැති මිනිස්සු ජීවත් වෙන ලෝකෙක මේ වගේ බොහොම ලස්සනට, निराවුල්ව, ඒ වගේමයි පැහැදිලිව වචන ගලපලා ලස්සනට කතා කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙන්නේ සංසාරේ අපි සත්‍ය වචන පාවිච්චි කරපු නිසා. සත්‍ය කියලා කියන්නේ පාරමිතාවක්. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තුලින් ඕනතරම් මේකට අපිට උදාහරණ සපය ගන්නට පුළුවන්. සත්‍යං භණේ සත්‍යවාදී වෙන්න ඇත්ත කතා කරන්නට. සත්‍ය හැමදාමත් පවතිනවා සත්‍ය සදාතනිකයි බොරුව කාලේ වැලි තලාවෙන් යට වෙලා යනවා. යම් කෙනෙක් සත්‍යවාදීව කටයුතු කරනවා නම් සත්‍ය තමන්ගේ ජීවිතේ පුරුද්දක් හැටියට පූර්ණණය කරනවා නම් අන්‍යයා මිනිසයන් අතර සත්පුරුෂ මිනිසෙක් බවට පත් වෙනවා ඒ විතරක් නෙමෙයි සක්‍රත්වයට පත් වෙන්නත් ඒක හේතුවක් බවට පත් වෙනවා කියලා මහලීට බුදුහාමුදුරුව පැහැදිලි කරනවා හත්වෙනි කාරණය අවසාන කාරණය හැටියට මහාලීට බුදුහාමුදුරුව පැහැදිලි කරනවා මහාලී සක්‍රත්වයටපත් වෙන්න නම් අපි තුල ඇති කරගන්න ඕන තවත් එක ಗುಣධර්මයක් තමයි ක්‍රෝධය දුරු කිරීම. නකුච්චේය කියලා ධර්මයේ සඳහන් වෙනවා ක්‍රෝධ නොකිරීම. තවත් පැත්තකින් කියනෝ නම් පින්වතුනි මෛත්‍රී කිරීම. ඉවසීම කියන කාරණයයි මේ පැහැදිලි කරන්නේ. කතාවට කියනවා යමෙකු හොරකම් කරොත් හොරකම් කළ කෙනාට ඒ හොරකම් කරපු දේ හරි ඉතුරු වෙනවා. හැබැයි අපි අනුන්ට iriසියා කළෝතින් වෛර කළෝතින් ක්‍රෝධ කළෝතින් අපිට ඉතුරු වෙන දෙයක් නැහැ. යකඩේ බැඳෙන මලකඩ යකඩම කාලා විනාශ කරන්නට වගේ අපේ හිතේ ඇතිවන තරහ අපේ හිතේ ඇතිවන ක්‍රෝධය ඒ තුලින් අපිව විනාශයටපත් වෙනවා. නිතර නිතර ක්‍රෝධ කරන කෙනෙක් නම් නිතර නිතර තරහ ගන්න කෙනෙක් නම් ඒක යාගේ නිරෝගී බවට බලපෑම් කරනවා. රෝගියෙක් බවට පත් එක හේතුවක් වෙනවා. එනිසා බුදුහාමුදුරන්ගේ දේශනාවේ සඳහන් වෙන්නේ ක්‍රෝධය දුරු කිරීමයි වැදගත් වෙන්නේ. අක්කෝදේන දිනේ කෝදං ක්‍රෝධය දිනන්න පුළුවන් එකම මාර්ගය තමයි ඉවසීම කියලා කියන්නේ. සමහරු කියනවා ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මම මේ தත්වෙට වැටුනේ කියලා. එයා ඉවසලා නැහැ පින්වතුනි. යම්කිසි කෙනෙක් ඉවසන්ට ඕන තැනේදී ඉවසුවා නම් කායිකව හෝ වාචසිකව ඒ තැනැත්තාගෙන් තව කෙනෙක්ට ප්‍රතිචාරයක් එහෙම නැත්නම් අනතුරක් සිද්ධ වෙන්න කොහෙත්ම ඉඩක් කඩක් ඇති වෙන්නේ නැහැ. එනිසා හොඳට මතක තියා ගන්න ඕන ක්‍රෝධය දිනන්ට නම් ඉවසීම පුරුදු කරන්න ඕන. ඉවසන්ට ඕන තැනේදී අපි ඉවසන්ට ඕන. අන්නේ ඉවසීම තුලින් පුළුවන්කම තියනවා ක්‍රෝධය දුරු කරන්න. ඉවසන දනා රූප යුදයට ජය කොඩිය කියලා අපි අහලා තියෙනවානේ. ඉවසීම තමයි ජයග්‍රහණය කියලා කියන්නේ. එහෙනම් පින්වතුනි හොඳට මතක තියා ගන්න ඕන ක්‍රෝධ කිරීම තුලින් අපිට ලැබෙන දෙයක් නැහැ. ඒකෙන් සිද්ධ වෙන්නේ අපේ නිරෝගීකම නැති වෙලා රෝගීන් බවට පත් වෙලා අපේ ජීවිත අප විසින්ම විනාශය කරා පමුණුවා ගැනීමයි. අද සමාජය දිහා බැලුවමත් පේනවා. තප්පර කීපයක් ඉවසන්න බැරි නිසා මොනතරම් ජීවිත අවාසනාවන්ත විදියට කෙලවර වෙනවද? සමහර වෙලාවට මේ තව කෙනෙක් Tamanට කියපු වචනයක් උහුලගන්න බැරි මත මරණයෙන් Tamanගේ ජීවිත කෙලවර කරගන්න චරිත අපිට මේ සමාජයේ අහන්න දකින්න ලැබෙනවා. සමහර වෙලාවට දික්කසාදයෙන් තමන්ගේ පෞල් ජීවිතය කෙලවර කරගන්න යුවතිපතීන් පිළිබඳව අපිට අහන්න ලැබෙනවා. ඒකට හේතුව තමයි තප්පර කීපයක් ඉවසන්ට බැරි වීම. ක්‍රෝධය ජයග්‍රහණය කරන්නට නම් අනිවාර්යයෙන්ම අපි තුල ඉවසීම කියන කාරණේ අපි පුරුදු කරගන්න ඕනේ. ඔන්න ඔය කියාපු කාරණා හතර. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාලී කියන ලිච්ඡවී පුත්‍රයාට. මහාලී ලිච්ඡවී පුත්‍රයා බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සක්‍රය දැකලා තියෙනවද? බුදුහාමුදුරෙන්දී සඳහන් කරනවා මහාලී මම සක්‍රයක් දන්නවා සක්‍රකාරක ධර්මයක් දන්නවා ඒ විතරක් නෙමෙයි යම්කිසි ධර්මයක් සමාදන් වීමෙන්ද ආරක්ෂා කිරීමෙන්ද ඔහු සක්‍රත්වයටපත් උනේ ඒකත් දන්නවා කියලා ඔන්න සක්‍රත්වයටපත් වෙන්න හේතු වෙච්ච කාරණා ටිකයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්නේ. පින්වතුනි මේ මහාලී සූත්‍ර දේශනාව අවසානයේදී සඳහන් වෙනවා. මේ උතුම් මනුෂ්‍ය ධර්මයන් යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරනවා නම් තං වේ දේවා තාවතින්සා ආහුසප්පුරිසෝ ඉති තාවතින්ස වැසි දෙවියන් අන්නේ මිනිසයා සත්පුරුෂයෙකි කියලා ආමන්ත්‍රණය කරනවා හඳුන්වනවා කියලා මෙන්න මේ මහාලී සූත්‍ර දේශනාව අවසානයේදී සඳහන් වෙනවා. එහෙනම් පින්වතුනි අද දවසේ අපිට ලැබිලා තිබිච්ච කාල වේලාවට අනුකූලව අපි දැන කියාගත්තේ සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේට අයිති මහාලී සූත්‍රය. සත්පුරුෂ ජීවිතයක් ගත කරන්නට හේතු වෙන කාරණා හතක් පිළිබඳවයි දැනගත්තේ. මෙන්න මේ කරුණු හත තමන්ගේ ජීවිතය තුළ ශක්ති ප්‍රමාණයෙන් දියුණු කරගෙන ප්‍රගුණ කරගෙන මේ ජීවිතය තුළ සත්පුරුෂ මිනිසෙක් හැටියට ජීවත් වෙන්න. ඒ වගේම තමයි ඉක්මන් භවයකදීම ජාතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති සදාකාලික සැප ඇති සාන්ත ලක්ෂණ අමා මහ නිවනින් සැනසෙන්න අද දවසේ ශ්‍රවණය කළ මේ උතුම් සද්ධර්ම දේශනාවත් මගේ ජීවිතයට පාරමිතාවක්සේ උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. අන්න. ලෝසසුන් සුරකින් අප ආරක්ෂා කරන පින් කැමති සියලු දෙවියොත් පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් වඩා වර්ධනය කරගෙන ඔබ අප සෑම දෙනාම මේ සම්බුද්ධ ශාසනයත් කලත වේලාවට එහෙන් ආරක්ෂා කරත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙන්නට දෙවියන්ටද මේ පින හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ ගොතටුව බෝපැත්ත ශ්‍රී සම්බෝධි විහාරාධිකාරී මාලිගා කන්ද විද්‍යෝදේ පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද කෙහෙල්වල නන්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ අපි ප්‍රාර්ථනා කරමු. ඔබට තෙරුවන් සරණයි. ඔබට පිළිවන් මේ